ඊළඟට කාලිංග මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් මගේ ප්‍රශ්නය මේ අනාත්ම සංඥාව නැත්නම් ආත්ම දෘෂ්ටිය ස්වාමීන් මේ මේ ධර්මතාවය අපි නොයෙකුත් විදිහට අහලා තියෙනවා විග්‍රහ කරලා අපි දේශනාවලින් අහලා තියෙනවා නොයෙකුත් සමහරලාට කියනවා අනිත්‍යයි එමත් දුක්ඛයි නම් ඒක අනාත්මයි නැත්තම් අපට ඕන කරන විදිහට ඒක තියෙන්නේ නැත්තම් ඒක අනාත්මයි නිරෝධයටපත් වෙනවා නම් අනාත්මයි ස්වර්ණාංශ ඉතින් ත්‍රිලක්ෂණය විදර්ශනා කරන අවස්ථාවේදී මේ ප්‍රශ්නේ මට ගොඩක් වෙලාවට ඇති වෙනවා මේ හරියටම ස්වර්ණාංශ අනාත්ම සංඥාව මොකද්ද කියන එකට පැහැදිලි කරන්න පුළුවන් ස්වර්ණාංශ ඒක ඇත්තටම ඉතින් කෙටි වෙලාවකදී පැහැදිලි කරන්න පහසු කාරණයක් නෙමෙයි. ඔබතුමාට මම මේ අපි පසුගිය දිනක ධර්මදේශනාවක් කළා මාසිකව කරන දේශනා පෙළ එකක් මේ සරෝදය සමග ආත්ම සහ අනාත්ම කියලා ඒ දේශනාව. එතකොට හෙට ඒක විකාශනය වෙනවා අන්තර්ජාලය ඔස්සේ. මම ඒකේ මේ සම්බන්ධ වෙන ලින්ක් එක ඔබතුමාට එවන්නම්. මට අපේ දුරකථන අංකයට ඔබ දුරකථන අංකය WhatsApp තියෙනවා නම් දාන්න. එහෙම නැත්නම් මට ඒක යොමු කරන්න පුළුවන් මේ අපේ ධර්ම යාත්‍රා ගෲප් එකට. ඒකට ඔබතුමා සම්බන්ධ වෙලා තියෙනවද? එහෙමයි ස්වාමීනහස. එහෙනම් ඒකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ දුරකථන අංකය තියෙනවා නම් අපිට WhatsApp අංකයක් තියෙනවා නම් එවන්න මම ඒකත් එවන්නම්. ඊළඟට රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ විදර්ශනා භාවනා ක්‍රමයේ පොතේ දෘෂ්ටි විසුද්ධිය කියලා මූලිකව තියෙන සත්ත්ව විසුද්ධියෙන් පැහැදිලි කරන ඒ ක්‍රමයේ දෘෂ්ටි විසුද්ධිය කියන කොටස හොඳට කියවන්න. එතකොට අපි දැන් අද අද මේ අහපු ප්‍රශ්නෙට නිකන් දල අදහසක් කියනවා නම් එහෙමයි. ආත්ම කියලා අදහස් කරන්නේ මේ නාම රූප ධර්මයන් අතර භවෙන් භවයට සැරිසරන යම්කිසි පදාර්ථයක් මේ කය හා බද්ධ වෙලා තියනවය ඒක විනාශ වෙන්නේ නැතය ඒක මේ මේ කය ඇද වැටුනට අර ආත්මය භවෙන් භවයට යනවය කියන විදිහේ සංකල්පයක් තමයි ආත්ම සංකල්පය ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ එතකොට දැන් බෞද්ධ හැටියට අපි ඒක ධර්ම විරෝධී කියලා දන්නවා දන්නවා වුණාට අපේ මනස තුලත් මේ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ නාම රූප ධර්ම ටික එකතු වෙලා ක්‍රියාත්මක වෙනකොට මෙතන යම්කිසි කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා. සත්වයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන සංඥාවක් සහ දෘෂ්ටිය දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ මනසේ තහවුරු වෙලා තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අර මුලින් අර මනතුංග මහත්මයා කිව්වා වගේ මේ නාම රූප ධර්ම ඊටාම සූක්ෂමව වේගවත්ව ක්‍රියාත්මක වෙන ධර්ම. එතකොට ඒ ධර්මවල වේගවත් බව සහ සූක්ෂම බව නිසා ඒවා වෙන්කොට දකින්න අපට පහසු නෑ. ඒවා සමූහ වශයෙන් තමයි අපට පෙනෙන්නේ, දැනෙන්නේ, ස්පර්ශ වෙන්නේ. ඒකට කියනවා ඝන සංඥාවයි කියලා. එතකොට ඒ කියන්නේ දැන් අපි කන්දක් දිහා බැලුවෙන් පස්සේ අපට එකම කන්දක් පේනවා. හැබැයි ළඟට ගිහින් බැලුවෙන් පස්සේ ඒ ඒකේ විවිධ ගස් කොළන් තියෙනවා. ඒවා උස් උස් මිටිකම් වෙනවා. හැඩතල වෙනවා. ඊට පස්සේ ගල් පර්වත, පස් වැලි මේ විදිහට ගොඩාක් දේවල් එතන තියෙනවා. හැබැයි අපිට ඈතින් බලුවා පස්සේ අර ඔක්කොම එකක් හැටියට එක කන්දක් හැටියටයි පේන්නේ. අන්න ඒක තමයි ඝන සංඥාව කියලා කියන්නේ. ඊළඟට ඒකට කියනවා සමූහ ඝනය කියලා. ඊළඟට සම්තති ඝනය කියලා තව එකක් තියෙනවා. එකක් පසුපස එකක් වශයෙන් වේගවත් යමක් ඇති වෙනකොට ඒ පසුපස ඇති වෙනවා කියලා පේන්නේ අර අන්තරය මැකිලා ගිහිල්ලා ඒකීයත්වයෙන් අපිට පේරෙන්න ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙන ඉස්කෝලේ යනකොට විදුලි බල්බයක් දැල් වෙමින් නිවෙමින් දැල් වෙමින් නිවෙමින් තමයි ඒ ක්‍රියාවලිය යන්නේ. නමුත් අපිට විදුලි බල්බයක් දිහා බැලුවාම මේ දැල් වෙන නිවෙන බවක් පේන්නේ එක දිගටම දැල් වෙනවා කියලා වගේ තමයි පේන්නේ. ඇයි අර වේගය වැඩි නිසා අන්තරය පේන්නේ. එතකොට මේ අනුක්‍රමයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට එකක් හැටියට පේනවා. එතකොට එතන තියෙන සම්පති ගණය. අන්න ඒ වගේ සමූහ ඝන, සම්තති ඝන, ඊළඟ කෘත්‍ය ඝන. කෘත්‍ය ඝන කියලා කියන්නේ අපි කරන යම්කිසි වැඩකදී එක වැඩක් වගේ පෙනුනට එතන නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඇවිදින්න ඕන කියලා හිතනවා ඇවිදින්න ඕන කියන සිත මතුවෙනවා ඊට පස්සේ කකුල දකුණු කකුල ඔසවන්නට ඕන ඉස්සරහට ගෙනියන්න ඕන බිම තියන්න ඕන තද කරන්න ඕන වම් කකුල ඔසවන්න ඕන ඒක ඉස්සරහට ගෙනියන්න ඕන පාත් කරන්න ඕන තියන්න ඕන ඒකට බර වෙලා අනිත් කකුල ගන්න ඕන මෙහෙම අසංඛ්‍ය ගණනක් නාම රූප ධර්ම ක්‍රියාවලියක් එක්කලා තමයි අපි ඇවිදිනවා කියන කාර්ය සිද්ධ නමුත් අපිට මේ තුල සිද්ධ වෙන නාම ක්‍රියාවලිය වෙන් කරගන්නට බැරි වෙනකොට අපිට මේ සමස්ත ක්‍රියාවලිය එක වැඩක් හැටියට පේනවා. ඒක තමයි කෘත්‍ය ඝණය කියලා කියන්නේ. වැඩ සමූහයක් එක වැඩක් හැටියට පේනවා. අර සම්තති ඝණය කියලා කිව්වේ සිදුවීම් ධාරාවක් එකක් හැටියට පේනවා. සමූහ ඝණය කියලා කිව්වේ ගොඩාක් දේවල් එක එක ඒකකයක් හැටියට පේනවා. ඊළඟට තව එකක් තියෙනවා ආරම්මන ගණය කියලා. ආරම්මන ගණය කියලා කියන්නේ අපි අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිත් බොහෝ ගණනකින් සිද්ධ වෙන්නේ. නමුත් අපිට එකවරම පෙන්නේ මම දැක්කා, මට ඇහුණා, මට හිතුණා. එහෙම තමයි දැනෙන්නේ. නමුත් එතන අසංඛ්‍ය ගණනක් සිත් පහළ වෙලා තමයි ඒ ඇහුවා, දැනුණා, දැක්කා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඒ සමස්තය ඒකකයක් හැටියට ගන්නවා. ඒක හඳුන්වනවා ආරම්භන ඝනය කියලා. මෙන්න මෙහෙම මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය ඊටාම සූක්ෂමයි ඉතාම වේගවත් වේගවත් කියලා කියන්නේ අපි මීට පෙරත් කියලා තියෙනවා ඇසිපිල්ලන් හෙලන වෙලාවක් තරම් කෙටි වෙලාවක් එහෙම නැත්නම් අසුරු සැනක් ගහන වෙලාවක් තරම් කෙටි වෙලාවක් කෝටි ලක්ෂයකට බෙදුවාම ඒ කෝටි ලක්ෂයෙන් පංගුවක් වැනි සුළු වෙලාවකදී සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා වෙන ක්‍රමයකට කියනවා නම් එක සිතක් ඇති වෙලා නැති වෙලා දෙවෙනි සිත ඇති වෙලා නැති වෙලා තුන්වෙනි සිත ඇති වෙලා නැති වෙලා මේ අනුපිළිවෙලින් සිත් කෝටි ලක්ෂයක් ඇති වෙන්න පුළුවන් මෙහෙම කරලා අසුරුසනක් ගන්න වෙලාව. ඒකට මෙච්චර වේගවත් නිසා අපිට මේවේ අන්තරය පේන්නේ නැතුව සාමූහිකව ඝන වශයෙන් පේනවා. අන්නේ ඝන වශයෙන් පෙනෙනකොට මෙතන වෙන් වෙන් වූ නාම රූප ධර්ම සමූහයන් තම තමන්ගේ ක්‍රියාවන් සිද්ධ කොට නිරුද්ධ වෙනවා කියන එක අපිට පේන්නේ නැතු යනවා දැනෙන්නේ නැතු යනවා යම්කිසි කෙනෙක් කරනවා වගේ දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කාන්දමකට අපි ලෝහ කැබල ටිකක් කිට්ටු කළොත් අර කාන්දම විසින් ලෝහ කැබල ටික ඇදගන්නවා. ඇදගන්නේ දැන් කාන්දම මම කැමති ලෝහ වලට මට ඕන ලෝහ කියලා මේ පුද්ගලයෙක් හැටියට මේක කරනවා නෙමෙයි. කාන්දමේ ස්වභාවය තමයි ඒකට හිත කර වූ ලෝහ වර්ගය අද ගන්නවා. එතකොට ඒකේ විකර්ෂණය වෙන පැත්ත තිබ්බන් පස්සේ සමහර දේවල් විකර්ෂණය වෙනවා. එතකොට මම අකමැති මට මට එපා කියලා පැත්තකට වීසි කරනවා නෙමෙයි ඒ විකර්ෂණ ගුණය. ඒකෙහි ක්‍රියාව. අන්න ඒ වගේ මේ නාම ධර්ම රූප ධර්ම වලට ආවේනික ක්‍රියාවන් තියෙනවා. තේජෝ ධාතුවෙන් දවනවා, වායෝ ධාතුවෙන් පුම්බනවා, තෙපුල් දෙනවා. ආපෝ ධාතුවෙන් అలවනවා, බන්ධනය කරනවා. පඨවි ධාතුවෙන් තද කරනවා, ශක්තිමත් කරනවා. එතකොට ලෝභයෙන් දේවල් ඇද ගන්නවා, ද්වේෂයෙන් දේවල් ප්‍රතික්ෂේප මේ විදිහට මේ නාම රූප ධර්ම හැම එකකින්ම යම් යම් කාර්යයක් කරනවා. දැන් වේගවත්ව මේ නාම රූප ධර්ම වලින් ඔය ඔය කාර්යයන් කර කර නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඒවා වෙන වෙනම පේන්නේ නැතුව මේවා සමූහයක් වශයෙන් පේනකොට අපිට හිතෙන්නේම මේ මේ කෙනෙක්මයි මේවා කරන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේක තවදුරටත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් දැන් රොබෝ යන්ත්‍රයක් ගත්තා පස්සේ රොබෝ යන්ත්‍රයක් කියන්නේ යන්ත්‍රයක්. ඒක ලෝහ ටිකක් ඊළඟට රබර් කෑලි අරම එකතු කරලා හදපු උපකරණයක්. නමුත් ඒක පුරුෂයෙකුගේ මිනිස්සෙකුගේ සටහනට විදිහට හදලා ඒකට බාහිර මේ දේවල් හඳුනා ගන්න පුළුවන් විදිහේ කැමරා සවි කරලා ශබ්ද හඳුනා ගන්නට පුළුවන් උපකරණ සවි කරලා පරිගණක සවි කරලා ඊළඟට ඒකට විද්‍යුත් පරිපථයක් හදලා ඊළඟට මෘදුකාංග ඇතුළත් කරලා මේකට විද්‍යුතය සැපයුවන් පස්සේ දැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට බිත්තිය හැප්පෙන්නේ නැහැ, උළුස්සේ වදින්නේ හොඳට දොර අරගෙන යනවා. අපි කියන දෙයට ප්‍රතිචාර දක්වනවා, අපි කියන වැඩේ කරනවා. දැන් අපිට රොබෝ යන්ත්‍රයක් කියන එක සංඥාව ගිලිහිලා ගිහිලා රොබෝ කෙනෙක් කියන සංඥාවක් ආරෝපණය දැන් අපි හොඳටම දන්නවා මේක මේක උපකරණයක් කියන. උපකරණයක් කියන බව කොච්චර දැනගෙන හිටියත් අපිට රොබෝ කෙනෙක් කියන සංඥාව වළක්වන්න පහසු නෑ. ඉතින් ඒ ඒ යකඩ ගොඩකින් හදපු ලෝහ ගොඩකින් හදපු උපකරණය ගැනත් අපිට එහෙම හිතෙනවා නම් මේ නාම රූප ධර්ම වැනි සූක්ෂම වේගවත් ක්‍රියාවලියක ඒ අන්තරය හඳුනා ගන්නට බැරි වෙනකොට මෙතන කෙනෙක්මයි පුද්ගලයෙක්මයි සත්වයෙක්මයි ආත්මයක්මයි මමමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන සංඥාව දීර්ඝ කාලයක් දැසගෙන තියෙනවා ඒක තහවුරු වුණාම ඒක ආත්ම දෘෂ්ටියයි කියලා කියනවා. එතකොට දැන් අර අන්‍යාගම් වල කියවෙන විදිහේ භවෙන් භවයට යන මේ අවින්‍යාසී ශක්තියක් තියනවා කියන එක බුදුදහම දන්නා නිසා අපි ඒ බඳු තැනකට යන්නේ නැහැ. ඒ බඳු තැනකට නොගිය වුණාට එහෙම ආත්මයක් නැහැ කියලා තර්ක කළාට අපිට මේ මමය කියන තැනින් මේ මේ සක්කාය දිට්ඨියෙන් අපිට ගැලවෙන්න අමාරු මොකක් නිසාද? අර රොබෝ යන්ත්‍රය ගැන ඇති වෙන හැඟීම වගේ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අපිට එක්තරා සත්ව පුද්ගල සංඥාවක් දැසගෙන තියෙනවා. ඉතින් මේක දුරු කරන්න නම් අපි දීර්ඝ කාලයක් අනාත්ම සංඥාව මතු කරන්න ඕන ඊළඟට අනාත්ම දෘෂ්ටිය හෙවත් මේ සම්මා දිට්ඨිය මතු කරන්න. ඉස්සල්ලා සංඥාව මතු. සංඥාව කියලා කියන්නේ අපි හඳුනා ගන්න ක්‍රමය. ඒ සංඥාව මතු කරන්න තමයි අපි ධර්ම දේශනා අහමින් දහම් පොතපත කියවමින් මේ නාම රූප ධර්ම බෙද බෙදා විශ්ලේෂණය කරන දේශනා අහමින් සාකච්ඡා කරමින් හිතමින් කල්පනා කරමින් මෙතන සත්‍යයක් පුද්ගලයෙක් නැහැ තියෙන්නේ නාම රූප ධර්ම ටිකක් කියන බව අපේ මනසට නැවත නැවත පැහැදිලි කරලා දෙන්නට ඒ තුළින් තමයි ඇති වෙන්නේ අර කියන අනාත්ම සංඥා ඊට පස්සේ අපි විදර්ශනා වශයෙන් සති සම්පජඤ්ඤය සිහිනුවන උපදවාගෙන අපි උත්සාහ කරන්නට ඕන අර පොතේ කියවපු එක බණෙන් අහපු එක අපි හිතපු එකට සීමා වෙන්නේ නැතිව පැහැදිලිව ඒ මොහොතේ මේ නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය සිහියෙන් නුවණින් දකින්න. දැන් අපි අර ඉස්සල්ලත් කිව්ව අර චිත්තානුපස්සනාවේදී Tamanට කෝපයක් මතුවෙනවා. දැන් කෝපයක් මතු වුණා. එතකොට මේ මනස දිහා හැරිලා බලන්න ඕන. බලනකොට ඒ කෝපේ මතුවෙන. ඒකේ හේතු ප්‍රත්‍යක්‍රියාත්මක වෙන හැටි මේවා අපට දැනෙනකොට අපට පැහැදිලිව ඒවා ඇති වෙන නැති වෙන ආකාරය. ඒවා ඇතිවීමේ හේතු ප්‍රත්‍ය. මේවා දැනෙනකොට අපට ටික ටික තහවුරු වෙන්න ගන්නවා. මෙතන මේ මම කියලා කෙනෙක්වත් සත්‍යයක්වත් පුද්ගලෙක්වත් නෙමේ. ඒ හේතුන් සහ ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙන නාම රූප ධර්ම ක්‍රියාවලියක් පමණයි පවතින්නේ කියන. ඉතින් ඕක එක වරක් නෙමෙයි දෙවරක් තුන්වරක් සතියක් මාසයක් අවුරුද්දක් ආත්ම භාවයක් නෙමෙයි ආත්ම බොහෝ ගණනක් අපට ඔබ පුහුණු කරන්න වෙනවා මේ කල්ප අසංඛ්‍ය ගණනක් මුළුල්ලේ අපේ මනසේ තහවුරු වෙලා තියෙන ඔය සත්ව පුද්ගල ආත්ම සංඥාව සහ දෘෂ්ටිය දුරු කරන්න මේ නාම රූප ධර්ම වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ඊළඟට අභිධර්මයේ කියවෙන රූප රූප 28ක් සිත් 89ක් චෛතසික 52ක් මෙහෙම හැකිතා බෙද බෙදා බෙද බෙදා විශ්ලේෂණය කර කර අධ්‍යයනය කරපු පමණට විදර්ශනා කරපු පමණට තමයි අර සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක දීර්ඝ වැඩපිළිවෙලක් ඒ සඳහා යම් කිසි මූලික උත්සාහයක් තමයි අපි මේ ධර්ම දේශනා අහලා ධර්ම සාකච්ඡා කරලා පොතපත කියවලා ටික ටික විදර්ශනාවට යොමු වෙමින් අපි මේ ආරම්භ කරන්නේ. බින්ස්වාලහන්ස වහන්සේට මම අමතලා ලින්ක් එක ලබා ගන්නම් දේශනාව සම්බන්ධව. බොහෝ තෙරුවන් සරණයි වහන්සේ ස්වාමීන් වහන්සේ.